ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර සහෘද මනසින් විඳ ගන්නට ඔබට කරන ඇරයුමයි මේ ඇරයුම සෙනෙහසිතින් කරන්න මේ ආරම්භ වන්නේ ඉරිදා සංග්‍රහයයි හිතට ගත යුතුය හෙක්ටර් සිල්වා සහ පුඤ්ඤා කත්‍රිආරච්චි ගායනා කළ මధుර ගීයක් ආරම්භක ගීය වශයෙන් ඉරිදා සංග්‍රහයට යොදා ගන්නවා ලියන්වල අබේසිංහ සහෘදයා අවුරුදු 73ක් ඔහුගේ උපන්දිනයට නොවැම්බර් මාසේ පළවෙනිදා තමයි සැමරුව ඌට සුබපතමින් ඌ නිතිපතා ඉරිදා සංග්‍රහයට සමන් දෙනවා එය සාරවත් කරගන්නට අදහස් කියාපානවා හෙක්ට සිල්වා සහ පුඤ්ඤා කත්‍රිආරච්චි ගැයූ මේ ගීතය ඔබට මතක ඇතැයි සිතනවා. ඒ ගසක සුදු මට මතකයි ඔබ සොයලා ආවා බඹරෝ සුවඳ මතු මට මතකයි ඔබ සිතිලා උන්නා ගසක සුදු Thank you. තවරා කවුළුව අතරින් විස පොවලා දවසක් ඉඳා මතකයි අත ගැනුවා සකයි ඔබ පිපිලා උනා දුනුසේ ගතක සුදු පෙරලට ඒදී දිය සුලි නැගිලා පෙරලට ඒදී දෙලි කටුවේ සංගවිලා මුතු ඇටයක් තිබුණා මතකයි ඔබ පිපිලා ඉන්නා සුමුසේ ගසක සුදු මට මතකයි ඔබ සොයලා ආවා බඹරෝ සුවඳ මත මට මතකයි ඔබ පිපිලා ඉන්නා සුළු කේ ගස සුදු සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරං ධම්මපදයෙන් ගත්තේ ගාතාව උපුටලා අපිට පේනවා රට දිහා බලනකොට ලෝකය දිහා බලනකොට සරුදේ සරු හැටියට නොව નિසරුදේ සරු හැටියට ගන්න. සරුදේ සරු හැටියට ගන්න, નિසරුදේ નિසරු ලෙස ගන්න. එවිට ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන් වෙනවා. තිලකසිරි ප්‍රනාන්දු ගායකයා සංගීතඥයා විසින් කරුණාරත්න අබේසේකරයන්ගේ ගීතයක් ඒ කාලේ පහුගිය සතවර්ෂයේ ගායනා කළ අතිශය ජනකාන්ත වූ ගීතය පෞද්ගලිකව කරුණාරත්න අබේසේකරයන් තරුණාවදියේ එතුමාගේ පසු කාලයක පෙම්බර බිරිය බවට පත් වූ ඉරානි අබේසේකර මහත්මිය ඇය කරුණාරත්න අබේසේකරයන්ට පෙම්බඳින බව දැනගෙන ඒ නිවසේ ඇත්තෝ රේඩියෝවක්වත් අහන්න දුන්නේ දුරකථනයෙන් කතා කරන්නවත් දුන්නේ සියලු වැටකඩලු මැදලා තියෙද්දි මේ ගීතයෙන් කරුණාරත්න අබේසේකර පණිවිඩයක් දෙනවා. ලියන්වල අබේසිංහ මහතා කියන්නේ මේක නූතනමය දූතය කියලා. අපි බලමු. මේ ගීතය පසු කාලයක රෝහණ සිරිවර්ධන ගායකයාණන් ගැයුවා. අපට අවශ්‍ය වෙන්නේ තිලකසිරි ප්‍රනාන්දුගේ හඬින් මේ ගීතය අහන්නට. පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරගියත නැගේ දිවාරයේ වැළපිලා දැස ඇගේ රතු වෙලා කියන්න කෝ මගේ දුක ඇගේ අනතලම් වෙලා කියන්න දුක අනතලම් වෙලා පනිවුඩය යවන්න ආදරිය බලා කාලිදාස කිවිඳු මේඝ දූතයා කළා මට කොයින්ද එම වලා වන්නට ඇති ඔබට පමණි සිරගෙට ඇගේ දිවාරයේ වැලපිලා දැස ඇගේ රතු වෙලා කියන්න කොමගේ දුකගේ අනත ලං වෙලා යවන්න මේ දුක මුන් අතේ ආ සංදේශයකින් යවන්න මේ දුක මුන් අතේ හංස ගිරාලි ළඟේ මං අසරණයි මට නැති වස්තුව හැයයි ජීවත් මගේ දුක සරහට ඔබට මානයයි ජීවත් මගේ දුක සරහට ඔබට මානයයි එන්න මට නලේ ගොස් පවතන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරගියට ඇගේ එන්න මද නලේ එන්න මද නලේ දෙරණ මත තුඹසයා තුඹස තුල නාගයා විෂඝෝර සර්පයා දැක නාරු මෝඩයා හුඟ දෙනෙක් හිතන් ඉන්නේ මේ සර්පය දැක්කම මරලා දාන්න කියලා කියනවා කියලයි. දහම් ගැට මාලාවේ නම් මේ කවිය කෙලස් පිළිබඳ කතාවක්. රාග, ద్వේෂ, මෝහ මේ පෞකාර දේවල් වලින් ඉවත් වෙලා මේ ශරීරය නැමැති දෙරණ එහි තුබසක් තියෙනවා. තුඹසේ නාගයෙක් ඉන්නා ඒ නාගයා ගැන කියන්නේ විෂගෝර සර්පයා දැකනාරු මෝඩයා කියලා කියන්නේ කෙලෙස් පාපතර දේවල් වලින් ඉවත් වෙන්න කියන අදහස තමයි මගේ දැනුම හැටියට. ඩෝල්ටන් නල්විස් කවියා විසින් ලියන ලද ගීතයක්. ඒ දවස ප්‍රේමදාස මුදුන්කොටුව සහ කුමාරි බෝතොට විසින් ගායනා කළා. ඒ ගීතය අපි එකතු කරනවා ඉරිදා සංග්‍රහයේ රසවතුන් වෙනුවෙන්. Thank you. නිස්සංගලින් කියාපන්කො අනේ නෑනු කියාපන්කො නිස්සංගලින් කියාපන්කො අනේ නෑනු කියාපන්කො මට ඉහලෙන් කියාපන්කු අනේ නෑනු කියාපන්කු මට නොකිව්ව ලස්සන ගීතේ යාළුයි නෙත පාළුයි මට පාළුයි කියපන්කෝ නෙත පාළුයි නෙත පාළුයි මට පාළුයි කියපන්කෝ නෙසඟලින් නොකිව්ව ගීතේ මට නොකිව්ව ලස්සන ගීතේ කිව්ව ලස්සන ගීතේ මානු කිව්ව ලස්සන ගීතේ මටනු කිව්ව ලස්සන ගීතේ සංසාර සඳවතිය මහාචාර්ය කෝලිත භානු දිසානායකගේ නවතම ගීත එකතුව එය නවීන තාක්ෂණයේ CD පැටියක් නොව පෑනක එන්නේ. ඒ පෑන ඇතුලේ ගීත 26ක් ඇතුළත්. අපි ඒ ගීත වලින් එක් ගීයක් මෙසේ සවන් දෙමු. මහින්ද බණ්ඩාර සංගීත වේදියා නිර්මාණය කළ තනුවකට අනුව ලියවුණු මේ ගීතය මෙසේ මහාචාර්ය කෝලිත බහනු දිසානායක විසින් ගැයුවා. පරිදේවි මහස් බැලුම් හෙළනා පිළිබඳ සිත මා මෝරයි සිතනි සාරා රුසිරුවරුණා මදනොල් වදනා දිනසරුත් කෙරෙලියා හරිසිරියා අතගිලි ඔබ අතගා මල් උයන් අතරින් නැවිද කියේ එලිසඳරෙහි නොයේදී සල්මාලින් නොවිඳී සුවඳ විඳී එසවන් ප්‍රිය වූ මధు වදන්නුදී පුපුරයි දෙහදී ආලනුරා පබසරි දීරයා

හාසිසී යලි කෙදිනක හමුවේ දුක වේදා ගම්දු සැකින් දියෙන් හැඳුනත් තිබිදේ රස නෝල හැඟුම් ඉතුරුින් මුසත පා ආල නුරා පබසරි දේදී වහස් බැලුම් හෙලනා පිළිබඳ සිත මා මෝරයි සිතනි සාරා රුසිරු වරුණා මඩලොල් වඩනා පින්සරුත් කිරිලියා හරි සිරියා යෝන්මියේ මල්සර හැඟුම් පුබුදන වසන්තයේ දවසක අප මුණ ගැසින හිත කුල්මත් වින පබසර සිතුම් ඉපැදින එදින උපන් ඔබේ සෙනෙහස නොබිඳින භජන් ගීයක් එකතු කරනවා ඉරිදා සංග්‍රහයට ඔබේ මනදුල සපුරා ලන්නට. කාව්‍ය සුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක